එහෙමයි ස්වාමින් වහන්සේ. ඊළඟ ප්‍රශ්නේ අහලා තියෙනවා බුදුගුණ කියමින් සාධන සුර පැවැඳීමෙන් අකුසල කර්ම යටපත් කළ හැකි වේද කියලා. මොකද බුදුගුණ බුදුගුණ කියමින් සාධන සුර යන්ත්‍ර වගේ පැලඳීමෙන් අකුසල කර්ම යටපත් කළ හැකි වේද? මෙහෙමයි. අපට යන්ත්‍රයක් පැලඳීමෙන් එහෙම නැත්නම් වෙනත් මණික්ගල් පැලඳීමෙන් මුද්දක් පැලඳීමෙන් ආදී වශයෙන් බාහිරින් පැලඳ ගන්නා දෙයකින් අපිට කරන්න පුළුවන්නේ බාහිරින් පැමිණෙන යම් යම් වදුරු වලක්වා ගන්න සහයෝගයක් ලබන්න පුළුවන් උදාහරණයක් හැටියට දැන් ග්‍රහ කිරණ වලින් එන යම් යම් පීඩා වලක්වා ගන්නට උදව් වෙන මැණික් වර්ග, ලෝහ වර්ග ඒ වගේ ඒවා. ඒක වෙනම විද්‍යාවක්. එතකොට මොකද ඒවා ඍතු නියාමයත් එක්ක සම්බන්ධ. එතකොට ඒක හරියට දැනගෙන ඒවා පැලඳගත්තොත් ඒ බාහිරින් එන පීඩාව අවම කරගන්න පුළුවන්. එතකොට දැන් අපි සිහිපත් කළානේ රූප උපදවන හේතු හතරක් තියෙනවානේ කර්ම, චිත්ත, ඍතු, ආහාර. ඍතු කියලා කියන්නේ උණුසුම. සූර්ය චන්ද්‍ර සහ අවශේෂ ග්‍රහ කිරණ වලින් මේ උණුසුම අඩු වැඩි කරනවා වෙනස් කරනවා. ඒ වෙනස් කරනකොට අපේ ශරීරයේ රූප කලාප වෙනස් වෙන්න පුළුවන්. ඒ මත අපි රෝගී නිරෝගී වෙන්න පුළුවන්. ඒ රූප කලාප වෙනස් වෙනකොට අපේ සිතට ඒක බලපෑම් ඇති කරන්න පුළුවන්. එතකොට යම් මනෝභාවයන් අවදි වෙන්නට ඒ ඇති වෙන වෙනස්කම හේතුවක් වෙන්න පුළුවන්. දැන් උදාහරණයක් හැටියට යම්කිසි කෙනෙකුට උදේ පාන්දර කාලේ සිසිල් ගුණයත් එක්කලා මනස ඒකාග්‍ර වීමේ හැකියාව වැඩි. දහවල් වෙනකොට සූර්යාගේ තේජෝ ශක්තියත් එක්කලා නිතර අර වැඩ කරලා තෙහෙට්ටු වෙන ගතියත් එක්කලා ඉක්මනින් තරහ යන්න පුළුවන් ගතිය වැඩි. අන්න එහෙම අර රූප කලාපවල ඇති වෙන විකෘතිය හෝ වෙනස නිසා යම්කිසි මනෝභාවයන්ට පදනමක් හැදෙන්න පුළුවන්. හැබැයි අපි තේරුම් ගන්නට ඕන කොතෙක් පදනම හැදුනා වුණත් අපේ මනස පාලනය කර ගැනීම Taman සතුකාරය. ඒක මේ අකුසලයේ සිද්ධ වුනේ මේ ඉරේ බලපෑම නිසායි සඳේ බලපෑම නිසායි එතකොට මේ සුරේ අනිත් එක්කෙනාගේ හුනියම නිසායි අනිත් එක්කෙනා කොඩි වින කරපු නිසායි එහෙම කියන්න බෑ. ඒක නිදහසට කාරණයක් නෙමෙයි. ඒ වගේම තමයි යම්කිසි කෙනෙකුට ආ දැන් මං හොඳ සුරයක් දාගෙන ඉන්නවා දැන් මේක බුදු ගුණ වලින් පිරිත් කරලා තියෙන දැන් ඉතින් මට සියලු යහපත සිද්ධ වෙයි දැන් මේකෙන් සියලුම කුසල් වැඩේ කියලා සුරේට කුසල් බාර දීලා ඉඳලා හරියන්නේ කුසල් වෙනම තමන් කරගන්නට ඕන ඒක තමන්ගේ සිත හසුරලා සචේතනිකව චේතනහම් භික්කවේ කම්මවද චේතනා මුල් කොටගෙන ඒක කරන්න ඕන සුරේ පළඳ ගත්තා කියන එක අර බාහිරින් එන යම් යම් පීඩාවන් වළක්ව ගන්නට සහ ඒ තුලින් යම්කිසි මානසික පැලඹවීමක් ඇති කරන්න පුළුවන්. දැන් මේකෙන් මට යහපතක් සිද්ධ වෙනවා මේ විපත් දුරු වෙනවා කියලා යම් යහපත් පැත්ත. හැබැයි ඒකම අනිත් පැත්තට යන්නත් පුළුවන්. ඒ කියන්නේ ආ දැන් සුරේ දාලා තියෙන නිසා මට දැන් මොකුත් ප්‍රශ්නයක් නැහැ. දැන් අර එතෙක් පන්සලට ගිහිල්ලා බෝධි පූජාවක් හරි තිබ්බනම් අර සුරේ දැම්මට පස්සේ ඒකත් නවත්තන්න පුළුවන්. දැන් මොකුත් ප්‍රශ්නයක් නැහැ. එහෙම වෙන්නත් බැරි කමක් නැහැ. ඉතින් ඒ නිසා අර ද්‍රව්‍යයකට අපේ චේතනාත්මකව කරන කුසල් අකුසල් වල බලය අපිට බාහිර ද්‍රව්‍ය වලට පවරන්න පුළුවන් කමක් නැහැ. හැබැයි අපි සියුම් විදිහට විශ්ලේෂණය කරලා බැලුවොත් ඒවායින් යම් කායික මානසික තත්ත්වයන්ට බලපෑමක් ඇති කරන්නට යම් පුළුවන්කමක් තියෙනවා. මොන බලපෑම නිසා හෝ අපි අපේ හිත නරක කරගන්නවා නම් ඒ කර්මය අපටයි මොන බලපෑමක් නිසා හෝ අපි හොඳ කුසලයක් කරගන්නවා නම් ඒකේ ශක්තිය අපටයි උදාහරණයක් ඇටියට ගත්තොත් දැන් දේවදත්ත හාමුදුරුවෝ නිසා හරි දේවදත්ත හාමුදුරුවෝ ද්වේෂයෙන් වෛරයෙන් පස්සෙන් ආවා ඒ නිසා හරි බෝසතාණන් වහන්සේ කුපිත වුණා නම් වෛර කළා නම් ඒකේ විපාකය උන්වහන්සේට ආ දැන් මේ දේවදත්ත හාමුදුරුවෝ නිසයි මේක උනේ. ඉතින් මට කරන්න එහෙම හරියන්නේ ඒ වගේම සරියුත් හාමුදුරුවන්ගේ සහයෝගය නිසයි මට මේක කරන්න පුළුවන් උනේ කියලා එකක් නෑ. ඒක කළා නම් ඒ කුසලය Tamanට දැන් අපි හිතමු සීවලී මහරහතන් වහන්සේට ලාභී ගුණයක් කියන. ඒ ලාභී ගුණය නිසා අපි යමක් පූජා කරනකොට අපට කුසලයක් සිද්ධ වෙනවා. දැන් සීවලී හාමුදුරුවෝ නිසා තමයි අපිට මේ කුසලය කරගන්න පුළුවන් උනේ කියලා කෘතවේදීව හිතුවට කමක් නැහැ. හැබැයි අපි කුසලය කරගත්තේ සීවලී හාමුදුරුවෝ ඇවිල්ලා අපට කුසලය කරලා දුන්නා නෙමෙයි. අපි සචේතනිකව ඒක කරන්න හිතපු නිසායි අපි ඒ කුසලය කරගන්නේ. අර සීවලේ හාමුදුරුවෝ නැමැති අරමුණ අපිට ඒකට යම්කිසි පෙළඹවීමක් ඇති කළා. එච්චරයි. ඉතින් ඒ වගේ අපි තේරුම් ගන්නට ඕන බාහිර කාරණා අපිට ප්‍රත්‍ය වෙනවා විතරයි හේතුව වෙන්නේ මූල වෙන්නේ අපි සිතන විදිහයි.